අද අප බලාපොරොත්තු වෙන්නේ නැවත නියෝජ්‍ය ප්‍රශ්නවලලා ඉතා සරල ධර්ම දේශනාවක් කරනවා. මොකක්කාති ධර්ම දේශනා සමස්තන විට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ලබාලේ සූත්‍රයන් කායයන්ට නද්දකල ඒ කායයක ධර්ම ඥානයට අප ඉදිරිපත් කළේ විශේෂ වන නිර්වාණ ධාතුව මත කරන කෙනෙක් කෙනෙක් කරනවා. ඒ කියන්නේ සංස්කාර කළාට ආකාරයට ධර්ම දේශනාව යොමු කරනවා. එහෙම ධර්ම දේශනාව නෑ අයගෙන් බොහෝ දෙනෙකුටම දෙවිනේ නැහැ. ඒ ධර්ම දේශනාවේ තියෙන එක විකින කෙනෙක් පමණයි ඒ කියන ධර්මය ප්‍රායෝගික වශයෙන් හදවතින් අත්දකින්නේ. හත්තක දෙනෙක් පමණයි ඒ ධර්මය අවබෝධ කරන්නේ. අවබෝධ කළා ප්‍රායෝගික වශයෙන් දකින අත්දැකීම නැහැ. සුබුත් නිසා කියන්නේ සමාජද කියනද තේරුම් ගන්න. තේරුම් ගත්තාට අවබෝධ කරගන්න නැහැ පස්සක් වශයෙන් අවබෝධ කරගන්න දකින්නේ නැහැ. ඒ නිසා අපි එවැනි ධර්ම දේශනා පවත්වන විට ඒ ධර්මයේ මෙතන නායකයන් විවිධ ආකාරයෙන් නිරූපණ විමර්ශන කරන ධර්මයේ මුදල් කරන හැසිරෙන අවස්ථා රාශියක් ගැන අපිට දැනගන්න ලැබුණා. අපි ඒ ගැන කලින් ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා අප කල්පනා කරන අනිත් පස්ව ධර්ම දේශනා කරන විට එවැනි ප්‍රායෝගික ධර්ම කිසිවක් දේශනා ලැබුණේ නැහැ. නිවන් මඟ පෙන්වන කරලා නිවන මත කරලා දෙන ධර්ම දේශනා රසයක් තියෙනවා. පොත්පත්වල තියෙන කරුණු ටික බලලා ඒ ආකාරයෙන් අපි ඉදිරිපත් කරනවා. අප කොහොමද තත්යෙන් ඒ ප්‍රායෝගික ධර්ම පොත්පත්වල දැක්වෙන ධර්ම වලට විරුද්ධ වශයෙන් තේරුම් යන විට ඒ ප්‍රතිවිරුද්ධ භාවය තේරුම් කරලා දෙනවා මොකද පොතේ මෙහෙම කියනවාට කායික වශයෙන් සත්‍යතාවය නැහැ කියලා. මේ කරුණ දෙකට පස්සේ දීපස් නැතිවීම තාක්ෂය තේරුම් කළා. උදාහරණයක් කියනවා නම් අංග මෙන්නකට කොච්චර ලක්ෂණ රූපය චිත්‍රයක් දීලා තියෙනවා මේ බලන්න මේ රූපය හැම ලක්ෂණය හරි විචිත්‍රයි කියලා ඒ අංග මෙන්නට ඒ රූපය දකින්නට බෑ ඒ කියන්නේ මෙන්න අයගෙන රූපයක් හොයන යන්න මිනිහෙකුට මොඩේ. මට මේ මොඩකම දැන් වැටුණා. එනිසා අප අද සිට ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන ඉතාමත්ම සරල ධර්ම දේශනාව ඒක නම් කායයට ධර්ම මත කරන්නේ නැහැ. අපගේ අධ්‍යක්ෂයන් අනුලා කරන ලබන එවැනි කායෝත් බබන ඊට පස්සේ ප්‍රකාශ කරන්නේ නැහැ. සම්ප්‍රදායක පටහැනි ධර්ම තිබුණත් ඒ පොතේ තියෙන සම්ප්‍රදායක අදහස් පමණක් නෑ අප ඔබට කරනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රයෙන් ධර්මයක් දේශනා කිරීමට. එදා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර පස්තායට වශයෙන් පස්කිරීමට ප්‍රථම බොහෝ විස්වාන් වහන්සේලා විසිනුට උපස්ථායක කනතුර දෙවුවා. සමහර උපස්ථායක විස්වාන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කවුද කියන එක අවබෝධ නොකරගෙන වැඩ කරන අවස්ථා කිසිම බව පොත්පත්වල දැක්කා. ඒක අවස්ථාවකදී නාග සමාන කියලා උපස්ථායක වික්ෂණ වහන්සේ නමක් සිටියා. බුදුරජාණන් වහන්සේ සමග දැනනක් ලැබිලා. මනසන්දියට දැනෙනා ඒ ආයතන ස්ථානයකට මාර්ග දෙකක් තිබුණා. එක මාර්ගයක් සිටින් අනිත් මාර්ගය දෙකයි. මේ නාම සමාන කියන උපස්ථායක හාමුදුරු බුදුරජාණන් වහන්සේට වදාරන කියන මේක කුටි මාර්ගය. බුදුරජාණන් වහන්සේ යන්න හදන්නේ දීර්ඝ මාර්ගය. බුදුරජාණන් වහන්සේ දීර්ඝ මාර්ගයෙන් වඩින්න හදන විට නාම සමාල කියන ස්වාමීන් වහන්සේ ඔක දීර්ඝ මාර්ගයේ ඒක තමයි සුදු මාර්ගය යන. මේ නාම සමාල අතින් දීර්ඝ මාර්ගයම ගමන් කරන. නාම සමාල නැවතත් ප්‍රකාශ කරන සුදු මාර්ගය යන. මේ විදිහට තුන් වාරයක් ප්‍රකාශ කළා තුන් වාරයේදීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒක පස්සේ නාම සමාන ප්‍රතිපදේ සමාධිය අපේ සිටින පාත්‍රයේ තුර බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ සහ තුර දිනතිය මෙන්න බුදුරජාණන් වහන්සේ උපහාසයේගේ පාත්‍රයේ තුර උපහාසය නම් දැන් මම මේ මාර්ගයෙන් යනවා කිසි මාර්ගයක් මේකයි එතෙන් බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කළා මා සමග දමස්ක මොක්කාය ගහමුදුනේ මගේ පාත්‍රයේ මගේ තුර දිනතිය යන අවස්ථාවක් තියෙනවා මහණෙනි කියලා ඒක උත්තර පිටුවේ දැක්කේනවා එතන නාම සමාන තියෙන ඒ උපස්ථායක හාමුදුරුවන්ට ඒ සුතමාගේ ගමන් කිරීමට ප්‍රඥා දාන සුතමාගේ ගමන් කළ නිසා සෝමනියම් සීගා බහට දුන්නට සිදුණා. බුදුරජාණන් වහන්සේ දේශනාවේ නිර්පදිත ගමන් කළා. තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ තුනක් සත්‍ය කියලා හාමුදුරුවෝ කෙනෙක් වඩුණා. ඒ සමස්ත බුදුරජාණන් වහන්සේගේ සෙවණේ වස්තු වගේ බුදුහාමුදුරුවෝ ළඟම පසුපසින් ගමන් කරා. ආජීවකයේ මේ නිකන්සේ පංචසංකාරයේ ඉන්නවා. මොහු කල්පනා කරනවා මේ තුනක්වත් අපට කොහෙද රහත් භාවයක් තියෙන්නේ? අර නිකන්ටයක් නේද? අර ආධිනිකයක් නේද? මෙලොවක් ආධිනිකයක් නේද? මේ මහත් භාවයේ තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ අදහස දැක්කා. ඔහුගේ අදහස. අදහස දැකලා ඒ වෙනස්කම් කරනවා කියන ඔබ බුද්ධ පුත්‍රයෙක් කියලා ප්‍රකාශ කරනවාද සනස්කර්තය. එහෙම වෙනස්කම්. බුදුරජාණන් වහන්සේ වෙන විදිහට කොටසක් අත්දැක ප්‍රකාශ කරන ඇයි බුදුහාමුදුරුවෝ එහෙම මට ප්‍රකාශ කළේ? ඔබ හිතුවන්නේද අර නිකන් කියලා රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒක සුණක්පත් ප්‍රකාශ කළ වචන හරි බයයි. බුදුරජාණන් වහන්සේ රහත් භාවයට මතු කම් දක්වනවාද කියලා. ඒක පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා සලස්සත්ය මම රහත් භාවයේ මතු සංඩක් සමාන වූ ඔබ රහතන් වහන්සේ වශයෙන් පිළිගන්නා ලබන අපට වඩා උසස් වශයෙන් පිළිගන්න ලබන ඒ විසංකය අද අද සිට වරක් හතකට පසුව ආහාර දිරන්නට බැරි මරණයටපත් වෙනවා. ඕ අහවල් තනයි ආදානමෙන් මොකද වලනම නැත්තම් පුච්චන ආදානය කරන්නේ දවස් හතකට පරිපූර්ණ මනමින් ගොස් දමනවා. ඒ වුණාට උඩ නෝගේ මලමින් දුන්නානේ බෑ. ඔබ දවස් 7කට පස්සේ ගිහිල්ලා මනමිනියට තත්තු කරලා කතා කරලා අහපන්. ඊට පස්සේ මනමිනිය කතා කරලා ඔබට කියයි මම මේ අසුරනිකායේ උපදින ප්‍රේතෙක් වශයෙන් කියලා. මේ සුණක්පත් බුදුරජාණන් වහන්සේගේ සවනන්ද වශයෙන් ගංගමෙන් කරපු සුණක්පත් බුදුහාමුදුරුවෝ අතහැරලා මහා මාර්ගයට ආව බුදුමියා. බුදුම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයෙන් බුදුහාමුදුර ප්‍රකාශ කරපු දේවල් වලදී ඔබ බුදුහාමුදුර බොරු කරන්නට වෙන නිසා ආහාර ගැන ගැනීම ගැන තොරේ සම්බන්ධ ආහාර දුරවන්නේ නැතුව ඔබ මරණයට පත්වන්නේ කියන්නේ. ඊට පස්සේ මේ ආදේශ කල්පනා කළ ආහාර නොගෙන මරණය සිදුවන බුදුහාමුදුර කියන වචනේ බොරු වෙනවා. එනිසාම ආහාර ගන්නේ නැහැ. ආහාර දෙකීමක් උතරට නැතිවීමක් සිදුවන්නේ නැහැ. මොහු දින දානක් ආහාර නැදෙන සිටියා බෞද්ධ ප්‍රස්ථානය කරන අය ඔහු සෑම ආහාර සමග පැමිණ දින දානක් ඒ දේවල් වලට දෙන්නේ නැති නිසා මොහු ඉතිරියේ මේ ආහාර දැම්මා. ඔහු කුක්කරවස්තු ආරක්ෂා කරන කෙනෙක් ආහාර දැක්කාට පසු සංඥාව ඇතුළු කාමයේ ආහාර දිලගෙන දිලගෙන ගියා. ඒ දවස් හතරේ ආහාර දිලවීමේ මහත්කම මරණයටපත් වෙනවා. දෙතුන් තුනක් පස්සේ කල්පනා කරපු එක හරියන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ඔවුන්ගේ මලමුනේ අහවල් තැන ගමන් වල ප්‍රකාශ කළා. ඒක වළක්වන්න ඕනේ කියලා එහෙම පුරාජි දරුවන් වෙන එකතු කරගෙන එන ස්ථානයේ මලමුනේ ඈතට ගෙන්නන්නට පුළුවන් තරම් උත්සාහ කළා. ඒ මලමුනේ සොලවන්නටවත් සිටේපත් සමත් වූයේ නැහැ. එතනම දමා යන්නට සිදුණා. ඊට පස්සේ මේ මලමුනේ කතා කරන අවස්ථාවක් ලැබලා ආසිදී මම මේ තුලින් මට බුදුරජාණන් වහන්සේ අපතීතයට පත් කරන්නට පුළුවන් මේ තුළින් බුදුරජාණන් වහන්සේ කියපු වචනය මුඩි කරන්නට පුළුවන් කියලා පිළිවෙත් කැඳවාගෙන ගියා මලමිණේට ඒ කියපු දවසට මලමිණේ හිතට සත්‍ය කරලා ඇහලා ඔබ කොහෙද ඉන්නේ කියලා. එයා කොහේට ඉස්සලා අසල නිසා ඒ අසල නිසා කියන දෙයන්නේ දෙයන්නේ කොටසක් තියෙන අසල කියලා නේද මෙන්න මේ ගණන් ගන්නේ ඒක කොටස ඒ ප්‍රේත ආත්මයේ මලමිණේට ආවේශ වුණා. මලමිනිය දායක කියලා කතා කළා. මලමිනිය කතා කරලා කිව්වා මම මෙතනයි ඉපදුනේ අසරේ වශයෙන් කියලා. මොරකමන්නට බැරි වුණා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ වචනේ. සාමාන්‍යයෙන් බෝතන් දෙවෙනි දේවල් කරන්නට පුළුවන්. මලමිනියක් ළම කතා කරන්නට පුළුවන්. ඒක අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී හාමුදුරුවෝ මලමිනියකට කිසිම දෙවිකෑල්ලක් දැක්ක පාංශකෝ යෝගීවරයා මත අදමනකට මනමින් ඉතාමත්ම දුරාපත් භාවයකට පත් වෙලා තිබුණා. ඒ මනමින් අයිති පුද්ගලයා කන්නේ නැත්නම් භූතෙක් කියලා ප්‍රේතෙක් කියලා නැත්නම් යක්ෂයෙක් කියලා. ඊට පස්සේ කෝච්ච ඇහෙන්න කිව්වා මගේ පිටකයල ගන්න දෙපා මගේ පිටකයල ගන්න දෙපා කියලා හාමුදුරන්. හාමුදුරුවෝ ගණන් ගත්තේ නෑ පිටකයල ගත්තා. ඊට පස්සේ භූතය මනමින් ගහගෙන ඉතලා හාමුදුරුවෝ පස්සෙන් මනමින් එළවන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සරත් නුවර දේශනා ගානක් දක්වා මෙලෙස මලමිනේ පස්සෙන් එළවගෙන එනවා හාමුදුරුවෝ රිදි කැල්ලක් අරගෙන යනවා. ඊට පස්සේ ගෝතමනාරාමයේ ළඟට යනකොට මලමින් යාන් කර දාන වුණා. එතන යාට යන්න බැරි වුණා බුද්ධ තේජසට. ඊට පස්සේ දෙකේ දාන මහන්සේ එහෙම කළා. ඉතින් ශික්ෂාපදකවා කරේවා මේ මලමිනේ කියන වස්ත්‍රයක් ගන්නවා නම් පාස්කෝල සීරයක් වශයෙන් දිනකට දෙන්නට ඒ මලමිනේ අදුක්කලක් නම් ඕකෙන් ඔබලට ගන්නට එපා. ඒක කුණුවල තියෙන තෝරන කුණුපොළ තියෙන නිල්ලල තියෙන තෝරන එහෙම මලමින් පමණයි මේ පාසකයේ වලට හෝ ඒක කියලා ලබා ගන්නට පුළුවන් කියලා. බුත ආත්මයට එවැනි දේවල් කිරීමේ ශක්තියක් තිබෙනවා. ජීවත් වෙන ශරීර කෝඩුවකද භෞතිකව කුමක් නම් කරන්නට බැරිද කියලා ඒවා ගැන දන්න අය දන්නවා. මේ නීතිය හාමුදුරුවෝ තමයි දන්නේලා සමහරයට ගණන්කට හැකි උපස්ථායක හාමුදුරුවෝ. එදා නීතිය හාමුදුරුවෝ පින්දපාතේ වැඩිලා වදින වෙලාවට එක්තරා ගමන් ස්ථානයක් දැක්කා අවස්ථාවක් ඔන්නේ දෙක්කගෙන ඉන්නේ සමහර භූමි ප්‍රදේශයක් මම කල්පනා කළා මේ ස්ථානයේ වටේ ඉතාමත් සුදුසු භාවනා කිරීමට මුලින්ම බුදුරජාණන් වහන්සේගෙන් වෙනස්වා ස්වාමීන් වහන්සේ මට මේ ස්ථානය මම දැක්කා මට භාවනා කරන්න අවශ්‍ය දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මේ දිය ඔබ විතරයි මට කියන සංස්කාරයක ඉස්සෙල්ලා මේ වෙලාවේ සිටින්නේ. ලොව කවුරු කොහේ වික්ෂම මහසේ නමක් නැහැ කියනක හිතක් ප්‍රමාද වෙනවා. මේ මේ දිය ආම්බෝ දෙවිතනට ඉන්නා සිටියා දෙවිතනට කුල්ලා සිටියා බුදුරජාණන් වහන්සේගෙන් මට භාවනා කරන්න අවසර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ දිය ඔබ විතරයි දැන් කියන්නේ කවර කොහොමද වෙන සාම්ප්‍රදායන වෙනකන් මඩක් නවතින්නේ. එන්නකට එකක් දෙවියෝ කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩට ඔබ කරගෙන ඉවරයි. මට නම් තව ගොඩාක් වැඩ කරගන්නට තියෙන ඒක නිසා භාවනා කරන්න යන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කළා මේ ජීවිතනඟ ගමනා ගැන කතා කරනවා නම් මම කොහොමද යන්නද? මේ ජීවිතය ඒ ස්ථානයට භාවනා කරන්නට. මොකද භාවනා කිරීම සඳහා ඉතින් ඔහුගේ සිතට නොයෙක් ආකාර කාම සංකල්පනා දැකලන්නට පටන් ගන්නා දැක්කා බලන්න එන්නට පටන් ගත්තා. ව්‍යාපාරී විචක්ෂ සිතට මතින් මතින් එන්නට පටන් ගත්තා. ඔහු කල්පනා කළා අනේ මම ආයෙත් බහනා කරන්නට ඕනාට මගේ සිත තුළ නිරන්තරයෙන්ම ගලාගෙන යන මේකෙන් දාපු මොහොතේ සිටම මේ කාම විචක්ෂ මේ ව්‍යාපාරී විචක්ෂ මේ නිසා විචක්ෂ මම මේ මාර්ගය ගමන් කරන්නේ නැහැ කියන අවබෝධය ආවේගයට. මේ භාවනා කියන සුදුසු සත්‍යය බොහොම භාගයන් කියලා. ඒ සත්‍යය බොහොම භාගය සමාධිකතෝ සමාධි යෝග්‍යෝ බොහොම භාගය කරා ඒ පුණ්‍ය සත්‍ය මගින් කෙනෙක් යොමුනවා. ඉතින් මේ විදිහට එතන භාවනා කිරීමට සුදුසු සත්‍යය බොහොම භාගයක් නෙවෙයි. ඔහු මේ විස්තර ආත්මවල සැකසෙනක් වශයෙන් සිටිය අධික අවස්ථාවකදීම සමාජයේ කරුණාවේ සමග කාම සම්බන්ධ ස්ථානයක් තියෙනවා. එම ස්ථානයේ ඉඳලා වඩසයන්ට නියම කළ අතොරඳ දඬුවම් පමණීමේද තරහ සිදුවුන් යුතුය. එම ස්ථානය ඒකයි සංස්කාරික පුරුෂ වශයෙන් මෙලෙම කාමනික සැලෙන ක්‍රියාකාර දෙනස්ථානික බෞද්ධ පිටතන ගලාගෙන යන පටන් ගත්තේ භාවනාවේ තන හරියන්නේ නැහැ. ඔහුට සක්කාය ගුණ බාධා නෙවෙයි. මේ දන්නා කර්මීලක සූත්‍රය ඒ සෝතේ සත්‍යනාපලේ විශ්වන වහන්සේලා හැට නමකට ඒ ජීවිතයේම රහස් වීමට තරම් කුණිය භාග්‍ය කොට විශ්වන වහන්සේලා මහා සීල සම්පන්න විශ්වන වහන්සේලා ඉතින් ශ්‍රමණ දේශකාරී බුද්ධයන් නෙවෙයි ඒ විශ්වන වහන්සේලා ගියා ස්ථානයට භවනා කරන්නට භූතෝ කරදර කරන්නට පටන් ගත්තා. කෙනෙකුට භවනා කරන්නට බැරි වුණා. ඇන්දර බල සෙක්ස් වෙලා බය වෙලා භවනා කඩාපත් කරලා අනිත් ස්ථානයේ පාවන විදිහට නම් දේශනා කරදර කරන්නට පටන් ගත්තා. ඊට පස්සේ මම හිතනවා මේ මොකක්ද සීල සම්පන්නයද නම් බෝතේ කරදර කරන්නේ නැහැ කියලා. මේ ජීවිතේ පස්සම පෞෂ්‍ය අහත්භාවයේ අතේ තියෙන අය. ඒ ඇසත් දායක සිදුවන බුදුදානන් වහන්සේ හැමෝට ගියා. ගෙනද බුදුදානන් වහන්සේට සිදුව කුවත කියලා. අනේ සාමාන්‍යයෙන් අපිට වෙන ස්ථානයකට යන්නට අවසර ලබා දෙන්න මොහොනාන් කියන සඳහා. බුදුදානන් වහන්සේ දැක්වා. මොහොතට ඉතාමත්ම යෝග්‍ය ස්ථානයකට ඔබලට සුදුසු සාමත්න සත්‍යන ස්ථානයේ මේකයි මහණෙනි. එම නිසා මේ කර්මයේ ප්‍රතිපදේ නම කියලා දුනා ඒ නිහිර සත්‍යානා කරන ඊට පස්සේ මෛත්‍රී පාඩක වෙන භාවනා කරන්න ඔබලට හරියෝ කියලා බුදුරජාණන් වහන්සේ වන් ටිකක් කළා. ඒ සත්‍ය ස්ථානය. මේ දීඝහාමකේ ස්ථානයේ සත්‍යයක හේරි. අර කලින් තිබුණා සමාධියේ පෙර ආත්ම සම්බන්ධතාවයන් නිසා තේ ස්ථානයේ සිදුසු නම් දැකුම් කලේ සමනීයයි කියන කියන අපිට හොඳ සිතේ සම්පූර්ණ හැමලේ ස්ථානය. ඒකේ වත් මේ විදිහට සුදුසු නෑ. මේදී ආපා බුදුදාන වහන්සේ හැමෝටම ගියා. ඊළඟ සිතේ ඔක්කොට ඒ ආකාරයෙන් සැලකලා. අපි නම් කතා කරන්නේ වෙලාවේ මම කියන්නේ මේදී උඹට යන්නට එපා කියලා. එහෙමයි අපි නම් කතා කරන්නේ. බුදුදාන වහන්සේ කියන නැගීමක් කතා කළේ. අපරිපක්ඛාය මේ දේශේතෝ මිත්‍යා සංක ධම්මා පරිපක්ඛාය සංවත්තන්ති මුදිය මේ මහත්ලා මුදිය හේතෝ මුත්‍ය සාසා කර ගැනීම සඳහා කර්ම පහ උපසාය කරනවා හේතෝ නමතු දෙනක සමත වශයෙන් සහ විදර්ශනා වශයෙන් කියන අවස්ථා දෙකම විස්තර කරන්නට පුළුවන් සමත වශයෙන් කතා කරන විට මෙත්තාජීතෝ මුත්‍රි කරුණාජීතෝ මුත්‍රි ආදී වශයෙන් දැක්වෙන පොත්පත්වල එයින් අදහස් කරන ධ්‍යාන සම්පත්. එතකොට මේ ධ්‍යාන සම්පත් ලබා ගැනීමට අවශ්‍ය වෙන කරුණු පහක්. විදර්ශනා වශයෙන් කතා කරනවා නම් අනිත්‍යජීතෝ මුත්‍රි අඥාපලජීතෝ මුත්‍රි ආදී වශයෙන් දැක්වෙන පරිදි උසස්ම වශයෙන් කතා කරන විට අනුහස් ඵලයක් ජීතෝ මුත්‍රියක් එතකොට මේ අම්මා ඵලය දක්වා නිර්වාණ සම්පතේ සාක්ෂාත් කිරීමකට උපකාර වන කරුණු පහ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නොසලා නොදිය මේ සූත්‍ර විමුක්තිය ලබා ගැනීම සඳහා පංච ධම්මා සංවත්තන්ති මේ කරුණු පහ උපකාරයේ සිටිනට පවතින සතනේ පංචේ මනාවේ පහ. ඒවා මේ දැනගන්න තෝරන දැනගෙන සමාධිය සංකාණය තුළ දිනු කරගන්න තෝරන බලාපොරොත්තු වන්නේ සමතවත් වෙන ධ්‍යාන සංකතක් ඒ චේතෝවිමුක්තිය ලබා ගැනීමට නම් අපේක්ෂා කරන්නේ අනුස්සල චේතෝවිමුක්ති සංජාතෝකම ඒකාන ධාතු සාක්ෂාත් කිරීමට නම් මේ කියන කරුණ පහ තමයි සිත තුළ ඇති කර ගන්නට ඕන. මොකද්ද පළවෙනි කාරණාව? ඉදමේදී දෙක්ඛෝ කල්යාණ මිත්‍රෝ හෝතු කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ නියමිය මේ කීප විමර්ශන ගැනීමට ලබා ගැනීමට අපේක්ෂා අපේක්ෂා කරන පුද්ගලයා විසින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. කල්යාණ සහායෝ තමා ඇසුරු කරන සහායයන් කල්යාණ වන්නට ඕන. දැන් මේ භවනා ශාලාවට දෙනවා මේ ඇගේ අනිත් යෝගාවචරු මේ ඇගේ කල්යාණ මිත්‍රයන් නෙවෙයි සහායයන්. මේ කල්යාණ වන්නට ඕන. සමාධිය භාවනා කඩාකප්පල් නොවන ආකාරයට කටයුතු කරන සමාධි සබ්බහය පිළිමේට නොදී මොන ආකාරයෙන් වචන ප්‍රකාශ කරන එකක් කල්යාණ මිත්‍යා වන්නට ඕන. ඒක පළවෙනි කාරණාව. කල්යාණ සම්පන්නකෝ කල්යාණ මිත්‍යා ඇති වීමට අතුරු කිරීමට ලැබුණු කොටක් ඉදන්නට ඕන. ඒකෝ මිත්‍යා බලාපොරොත්තු වෙන ස්නානක මේ ගුණ ධර්මයේ පළමුවෙන් ඇති කර ගන්නට ඕන. මෙලිනේක බුදුරජාණන් වහන්සේ වදානවා කොමුතරම් මේ ගිය දික්කෝ සීලවා හොතේ මේ කියලාදාරු බුදුන් වහන්සේට අදාළ පරිදි සීල සංකප්තිය විශේෂයෙන්ම පාත්මක සම්මත සීලය විස්තර කළේ. නැවතත් ඒ විශේෂෝන්ති බලාපොරොත්තු වෙන කිරිනුබක් ගන්නට ඕනේ. බුද්ධස්ථාන වශයෙන් මේ අය නම් අදුමාසයෙන් නිත්‍යව පංච සීල ධර්මයක්වත් පාරක්ෂා කරන්නට ඕනේ. තමන්ම කල්පනා කරලා බලන්න කොච්චර නම් අපි බොරු කියනවාද කියලා. මට අහු වෙලා තියෙනවා මේ ලෝකාවචරෝ රසසික සමාදන් වෙලා සිටින යෝගාවතෝ අනන්ත සත්‍යමානයි බොරු කියන කෙලවරක් නැති බොරු අතේ පැලවෙන බොරු අනේ මේ අය කොහොම තීතෝන්නේ කියලා ලබා ගන්නද මේ අවශ්‍ය වෙන දෙවන කාරණාව තීතෝන්නේ කියලා ලබා ගැනීම සඳහා භාවනා කරන ආකාරය අපට වියක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ එම නිසා අතුමාතෙන් මේ දෙවියන් ආදී අස්මෘතියේ සමාදන් වුණා කතා කරන්නේ භාවනා වුණාට මොනවද මේගොල්ලෝ එළියට ගිහිල්ලා කරන කරා සිද්ධිය මොනවාද සංකල්පලාට දෙද දෙද ආකාරය අපිට යනවා. අපි එන්න කල්පනා නම් මේ මට මොන කතා කර කර ඉන්න තේපා හොඳ නෑ කියලා අපි ප්‍රතිකරා. අනිවාර්යව හදන්නරයි. ඒකයි මම කතා කරන්නේ දැන් කතා කරන ඉන්න බිල්ලදී. කෙනෙක් කෙනෙක් කතා කරන්නේ කෙනෙක් කෙනෙක් කතා නොකරන්නේ. මොකද දෝෂාරෝපණ කරනවා මේ ඇයි මම දෙන්න කියන විදිහ. සීගන්නතාව ඔහේ සත්‍යයන් වල කතා කර කතා කර කතා කර ඉඳිනවා. හැබැයි සීලය සමාදන් වෙනවා සම්පස්තනා පාවේරමණය ශික්ෂාපද සමාදියානයි කියලා. ඒ නැතික වංචාපාදක විදිහට තබාගෙන බොරු සිල්පනාගෙන ඉඳලා කවදා දීසෝතෝයන් සුබගන්නට බෑ ඒක නිසා සීලය ඉතාමත් අවශ්‍යයි. අදින වශයෙන් පංචශීල ධර්මයක් ආරක්ෂා කරගන්නේ මේ සීතෝයන් සුබබාගෙන මේක දෙවන කාරණාව. තුන්වන කාරණාව වශයෙන් බුදුරජාණන් වහන්සේලා ගන්නවා කුලිතපදම් මේකේ දෙක්කේ ආනසත අභිසල්ලේක්ෂ හේතෝයන් සප්පාය සුනිතේදං අත්‍යත්තකත සම්පූර්ණකත පරිදේශකත අසංසම්බකත විද්‍යාරම්භකත සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කත ඒදරෝපියා ඒදරෝපියා කතාවේ නිකාමලාභී හොති අකුසලාභී අකුසලාභී මේ යෝගාය කියන එක විතරයි තමයි ජීවිත කතා 10ක් තියෙනවා. බස සම්මත කතා ඒ කතාවල විතරයි නිරූපණයට ඕනේ. අධිසල්ලේ නිසා මේ කෙලෙස් කවීමට උපකාර වෙන කතා. හේතෝ වරණ සත්‍යය. මේකෙන් ලබන හේතෝ නිසෙන් ලබා ගැනීමට විතරෝ කතා කියලා. මොනවද? අත්‍යච්ඡ කතා, අවිශේෂතා වේදනයි කතා කරන්න ඕනේ. මේ යෝගාවචරයන්ගේ සමහර මහේකාස්ලයි. සමාජයේ තියෙන මහාන් සත්‍යයේ දෝෂයක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අන්න ඒක කියන්නේ අන්න ඒ දේවල් සංස්කරණය කරලා බලන්න මගේ වැඩි කියෝට අර පොඩ්ඩක් නෑ මේ විදිහට මහාන සත්‍යයෙන් කියනවා කරන්න පටන්. ඒකෙන් කතා අහනායකේ ප්‍රමාණාවක් දුර්වල වෙනවා. ඒකෙන් කතා සීනායකේ ප්‍රමාණාවක් දුර්වල වෙනවා. එම නිසා ගුණ ධර්මයක් වශයෙන් ඇති කරගන්න ඕන. මොකද්ද? අල්පේ උච්චාරය භවනා දිනු කරගන්නීමට. අල්පේ උච්චාරය පිළිබඳ කතා කරන්න ඕනේ මහාන සත්‍ය මොනවද ගැන කතා නෙවෙයි. ඒක මේ සීතෝ විවරණ සංස්කාරය කතාවක්. මේ සීතෝ විමුක්තිය ලබා ගැනීමට හේතු වන කතාවක්. අනිත් එක සංස්කෘති කතාව. ලබගෙන සැපදීම පිළිබඳ කතා කරන්න ඕනේ. මොන වේක කතා විදේශීය පිළිබඳයි ලෝකායතන කතා කරනවා නම් කතා කළ යුතුයි. කාය විදේශීය පිළිබඳව. සිටි සුත්තුමේ පිළිබඳව. ඉතින් සිටේ කෙලෙස් ආසන්න උපදින මේ කියන පිළිබඳව කතා කරනවා නම් කතා කළ යුතුයි. අනිත් කතා ඔක්කොම ඒක ප්‍රතිවිරුද්ධ කතා කියන්නම මේ සූත්‍රයෙන් කියන බාධනයකට පටන් ගන්න ගන්න. ඊළඟට අසංසබ්ද කතා. සංසබ්දයන් පිළිබඳ කතා කරන්න කොහොමද? සංසබ්ද පහක් තියෙන බව දක්වලා දෙනවා. මේ දක්වන සාධකයන් පිළිබඳ කතා, ඒකෙන් පිළිබඳ කතා ආදී. එවැනි කතා වලින් ඈත් වෙන්න ඕන. අනිත් එක විද්‍යාරම්භ කතා ඉතාමත් වැදගත් එකක්. දීර්ඝ ඇතිවන ආකාරයෙන් කතා කරනවා නම් කතා කරන්න ඕනේ. මේ අය දැනට පිළිදී මේ බණ කියන වෙලාවේ මම දන්නවා මම හැබැයි කියන්නේ කිසි සමහර දේවල් කියලා කිසිම කතාවක් නිකන්ම යොවන්නවා මේවා කර කර ඉඳලා කොහොමද මේ කියන්නේ ඉතින් භාවනා මධ්‍යස්ථානවලට දැනලා හරියන්නේ නිවි ආරම්භ කතාවයි කරන්න තෝරන්නේ ජීවිතයේ අතුලන ආකාරය සමාජයේ නිවිගේ තව තවත් ජීවන ආකාරයෙන් කතා අද අහනවා ඔයන කතා කරනවා නම් අපට දිනුවා අපේ ජීවිතය තවතවත් දියුණු කරගන්නට නිසිතිව කියලා ඉඳලා සුසීතව ඉඳලා හිර ජීවිතයෙන් ඉඳලා මේ මොනවා භාවය සාක්ෂාත් කරන්නට බෑ එනිසා අපි පුළුවන් තරම් කතා කරන්නට ඕනේ කතා කරනවා නම් දිවිආරම්භ කතා එතකොට මේ ආදී කතා කතා කරන්න ඕනේ ඊළඟට තවත් කතාවක් තමයි සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විඥාන දර්ශන කතා සීලය ගැන මේ සීලය රැකීම ආරක්ෂාව කිරීමේ ගුණ මේ සීල අපේ ආරක්ෂා නොකිරීම නිසා බොරුම සීලය නිසා ඇතිවන අනිත්‍ය විපාක මේ අපි බලාපොරොත්තු වෙන භාවනාව දිනු කරගන්නට බැරි බව මේ ආදර්ශයෙන් සීලය පිළිබඳ කතා සමාධිය පිළිබඳ කතා, ප්‍රඥාව පිළිබඳ කතා කළාට ඒ වගේම විමුක්තිය පිළිබඳ විමුක්ති නාම දර්ශන කතා පිළිබඳව ඒ අරුණ ඒ කරුණ අල්ලා සම්බන්ධ ඒ කරුණ අල්ලා කරන කතාවෙන් අපි කලේ මුත්‍ය මේ අය කොහොමද කරන්නේ විශේෂයෙන්ම දේවල් වලට ගියාට පස්සේ මම මේවා කරන්න බෑ ඒක අපි හොඳටම දන්නවා කාමක ලෝකයේ බොහෝ දී පරිවර්ත ජීවිත ගත කරන අයට එහෙම කරන්න බෑ අදවස් වෙනවා මෙවන භාවනා සම්පූර්ණ දවසකට දැන් ආවට පස්සේ මේවා පුණ්‍ය භූමියට ආන්තන්නේ ආද පස්සේ ඒ පොහේ ගන්න පොහේ දවසේ පිළිගන්නට කැමති කරපු හෝ අද වශයෙන් ඔය කතාවෙන් ඈත් වෙලා වැරදි කතාවෙන් ඈත් වෙලා නිවැරදි කතාවල යෙදෙන්නට ඕන ඒක තමයි සම්මා වාචාව දිනු කරනවා කියන්නේ. ඒ කරුණ තුනක් දැන් අපි ප්‍රකාශ කළේ මේ තෝරන මුත්‍යක් බලාපොරොත්තු වෙනා නම් ඇති කරගත යුතු කරුණ තුනක්. මේ වෙලාවේ අනුපාඩු තියෙන විට හිතන්න දෙපා මෙයාගේ භාවනාව දිනු කරගන්නට පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ අනුපාද සමානම තියෙනවා ඒක දකින්න දැකලා අනුපාද අයින් කරගන්න උත්සාහ කරන්න. ඊළඟ කාමාවට වෙන ගන්නවා එලකතරම් නීතිය දුක්ඛෝ ආරම්භ විදෝ නිරෝධේ රසලානං ධම්මානං පහනාය උපමානං ධම්මානං උපසම්පදාය ධාමෝ දල්ලපරක්කම අනිච්ච දුරෝ පිසේසෝ ධම්මේසෝ කියලා. දැනට නීතිය මේ සීතෝ විමුක්තිය බලාපොරොත්තු වෙන පුද්ගලයා විසින් ලෝකාන්තයා විසින් ආවද්ද විද්‍යෝ මේදී ආරම්භන ලද දීර්යයක් සතුව වාසය කරන්නට ඕන. අකුසලාන ධර්මාන පහන ආයනේ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා සමාධියට කොටමින් අන්නායට දෝෂාරෝපණය කරමින් ජීවිතේ කරමින් බොරු කියන මේ සාකාර සංසන්නම් මේ සංලක්ෂණ කතාවෙන් ඈත් වෙලා කටයුතු කරනවා මේව තමා කියලා තියෙන අදුපාඩු කියලා දැනගන්න ඕනේ. ඒනම් ඈත් වෙලා දීර්ඝය ඇති කරගන්න ඕනේ. මේ අරඹෝ දීර්ඝෝ දිගින් දිගට පවත්වා ගන්න ඕනේ. ආරම්භ ධාතෝ නිෂ්ක්‍රම ධාතු පරක්කම ධාතු කියලා දීර්ඝ කොටස් තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම ආරම්භ කරන්න තියෙනවා නම් මම යන්නට ඒක කල්පිය ඒකට පරිබෝධ කර ගන්න එනකොට ඒව නැඩගෙන නැඩගෙන ඉදිරියට ගමන් කරන්න ඕන. ඊටත් පස්සේ තමා සම්පූර්ණයෙන් භාවනා මාර්ගයේ විමුක්තක නැතිවන්නේ අතිත්ව බල මාර සාක්ෂික වේදනා ඥානක පුළුවන් ඒවත් සම්පූර්ණයෙන් නැඩලාගෙන යාමක සාම සමත් කරන අධිකෝ දෘঢ়තර වූ සමාජයේ සංකාරය තුළ තිබෙනතෝ. ඒ නැත්තම් මේ සුළුපට දීර්ඝයේ දැනෙන කිසිදු නැත්නම් මේ බුදුදුර ගමනකින් නිවන් යන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අය කල්පනා කරලා මේ ඉදිරි කරලා ඔටියට කොහොමද අපි නිවන් යන්නේ? ඒක නිසා පුළුවන් තරම් දීර්ඝ ඇති කරගන්න ඕනේ. ඒ දීර්ඝ ඇති කරගත්තේ නැත්නම් අපිට කවදාවත් මේ සූත්‍රයෙන් මුක්තියක් ලබන්නට බෑ. සමතම කියන්නේ උපසක්ෂණාවකින්. එම නිසා ඒ දීර්ඝ අනිත්‍යක ධෝරෝ උපදේශ ධම්මයේ බහව නොතබන බඩේ ඉවත් වන්නට ඕනේ. අද පොඩ්ඩක් දීර්ඝ කරලා හිත දීර්ඝ අතහරිනවා. ඊළඟ සතිය ආයතනයක් වුණ පොඩ්ඩක් තවත් කීවා ආරම්භ කරනවා. ඒක උදාසක පමණක් වුණා වෙනවා. ඊළඟ සමානම සංසාර ගණනක් මේක දීර්ඝයක් නෑ. මේ විදිහට කටයුතු කර කර කටයුතු කර කර කොටෙක්යි භාවනා කළත් සාර්ථක ප්‍රතිඵල පිටුමින් ගන්නට බෑ. ඒ නිසා ආරම්භයේ විදියෝයේදී අනුබලකට දීපියතුව බෙදී වීර්යයක් ඇතිව කටයුතු කරන්න ඕන. තමා මේ තාක්කල් මේ සංසාරයේ දුක් විඳගෙන බිඳගෙන තනියම තවදුරටත් මේ දුක් විඳින්නට යනවාද එහෙම නැත්නම් සංසාර භවය කියලා ගන්නට යනවාද? මොනවා මේ සංසාරේ යනවාද? නිවනට සාක්ෂාත් කිරීමට අපේක්ෂාවක් තිබුණා නම් මෙහෙම ජීවිතයෙන් තොර වෙලා කටයුතු කරලා කවදාවත් කරන්නට පුළුවන්. මිනිසා ජීවිතය ඇති කරගන්නට ඕන කියලා ඒ ජීවය මොනතරම් වශයෙන් සංකාණය කියලා ජීවත් කරගන්නට ඕන. මේක කියන්නේ මොනවද මේ ස්ථානයට පැමිණෙන්නේ. කුටිතර වෙනට නෙවෙයි මේ ස්ථානයට පැමිණෙන්නේ. මිනිසා ඒ ජීවය ඇති කරගත යුතුමයි මේ හේතෝන් විචක් බලාපොරොත්තු වෙන යෝගාවචරය විසින් පස්වෙනි කාරණාවෙන් වදාරනවා බුදුරජාණන් වහන්සේ ගුණතරම් මේ දුක්ඛෝ සම්මා හෝතු දස්සගාමින සම්මා සමන්නාමතෝ අරියාය සිද්ධාය සම්මා දුක්ඛේ ගාමිනිය කියලා. මනසක මේකේ මේ ලෝකාවචය විසින් මූචේතෝ විමුක්තිය බලාපොරොත්තු වෙන යෝගාවචය විසින් අපකලකටේ මොකද්ද සංඥාව ප්‍රඥාව නොවන කුමන ප්‍රඥාවක්ද මේ සංසාර දුකින් මිදීම සඳහා ඉතිරි තේරුම් හේතු වෙන අරියාය නිබ්බේධිකාය සම්මාදිට්ඨිය ධාන්‍යං ආර්ය උතුම් නිවනට පත් කරන්නා වූ දුක සම්පූර්ණයෙන් නැති කරන්නා වූ උද්දච්චගාමී ආපඤ්ඤා සමන්නාලතෝ හෝති මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බැසීමට තන සමස්තන සංඥා හෝති පාණියුක්වන්නට ඕන. අද ඉස්සෙල්ලා කියපු කරුණ හතර තුලින්ම සමත වශයෙන් සෝතෝනි කියලා දෙන උපකාර වෙනවා. මේ උපකාරණ විශේෂයෙන්ම විපස්සනා වශයෙන් ලබන්නා වූ නිර්වාණ සෝතෝනි කියලා දෙන සඳහා උපකාර වෙන ධර්මයක්. ඒ තුනේ සම්පතියක් දිනු කරගන්නට පුළුවන්. විශේෂම බලපාන විදර්ශනාව. එම නිසා සමාධියේ සිටින මේ පංචස්කන්ධය සමාධි රූපස්කන්ධය සමාධි වේදනාව ඒ වගේම සංඥාව සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය අතිලෝකී නැති නැති යන ආකාරයේ දෙතිනකට පණ සමස්තන ප්‍රඥාවක් ඉගෙනට ඕන. නිකන් වාන්සය යනිත්‍ය යනිත්‍ය කියන මෙලෙහි කියන්න නෙවෙයි. අනිත්‍ය අනිත්‍ය කියලා මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා පොතෙන් කියා දැනගන්න නෙවෙයි. එහෙම නැත්නම් ධර්ම දේශනාවක් අසලා නෙවෙයි කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න නෙවෙයි. ඒ ඒ භූතේම වර්තමාන කුණේම තමයි සංකප්පන්ත ලෝකයේ සිනයක් සමයක් පාසා භංගයට පත්වන නිරුද්ධ වෙන අනිත්‍ය අනාකාරයේ දකින්නට තම සමත් වෙන සංඥාවක් කියමුට ඕනේ. එදෙනු සංඥාවක් නැත්නම් සිටිනක සුදුදාක කෙනෙකුට බෑ මේ විපස්සනාව කියන කතා කරන ලබන සියතෝරණ කියලා බාගමනකට සමත වශයෙන් කියන සියතෝරණ කියලා බාගමනකට තපස් වෙනවා. එනිසා මේ දැනගන්න ඕන සමාගම ප්‍රඥාව දිනන ආකාරයෙන් පංචස්කන්ධ ලෝකය නැවත නැවත නැවත නැවත අනිත්‍ය අනාකාරයේ දැකීමෙන් වාසය කරන්නට දැන් කල්පනා කරන සමාජයේ මේ කියන කරුණ තමයි මොන මොන කරුණ මාගේ සිත තුළ අඩුපාඩුවක් වශයෙන් විද්‍යමාන වන්නේ ඒ කරුණ වල අඩුපාඩු මා සකසාගත යුතු කියන ආකාරය ඇති කරගෙන ඒකේ සකසා ගන්නට ඕන. මේ ලෝකයේ වෙනස් වෙන ආකාරයක් අර සම්මාවක් අපිට තියෙනවා. ඒක අමතරව මම කියලා සිද්දේ සිටිනවා කියන අත්මානය අපලම තිබෙනවා. මම කියලා කෙනෙක් සිටිනවා මම කියලා කෙනෙක් සිටිනවා. මේ පොතේ ආයතන දෙන්නට උපදින පුද්ගලයා නැවත උපදින්නට ආසාව තියෙනවා මම ආදී. මේ සත්‍යය පැතිරෙන අවසෙද්දී අර වේගවත් සීමාවලිය සිටේ පවස්නාව සිත්ක ප්‍රවාහය බලාගෙන බලාගෙන යන තේරුම අපි මරණ මොහොතේ. මේ මොහොතේ ධර්මතාවය සිද්ධ සම්බ්‍රයම් මාර්ගය ප්‍රකාශ කළා. ඒකට කියනවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සිදෙන විතරයි කෙනෙකුට අරබෝ වීර්යයක් ඇතිව වාසය කරන්නට පුළුවන් වන්නේ. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සිදෙන විතරයි මේ කිය කෙනෙකුට කෙලස් කවන කෙලස් නැති කිරීමට හේතු බොහෝත වෙන ඒකෝන්තිය ලබා ගැනීමට හේතු වෙන කතා අහන්න ලැබෙන කතා කරන්නට ලැබෙන්නේ. මේ කල්යාණ මිත්‍ර සංකප්පයේ තිබෙන නිසාමයි මේ කියනකොට සාධිනිස්සතු මේ පංච උපාදානස්කන්ධයේ ඇති වෙන නැති වෙන දෙකියකට සමත් වෙන ප්‍රඥාවක් ඇතිවන්නේ මෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සියලුක මේදී දෙක්නා මේසු පංචක ධම්මයසෝ පටිච්චාය සත්‍යව ධම්මා උත්තරින් භාවේ තබ්බා මේ යෝගාවචරයන් විසින් මේ කර්ම පහ ඇති කරගෙන ඉන්නේ කියලා සත්‍යව ධර්මා උත්තරෙන් භාවයේ සද්දා මීට අමතරව තවත් කර්ම හතරක් දිනු කරන්නට ඕන. මේවා මේ අය අතු කරගන්න ඕන තුත්තුල තමයි. අසුභා භාවයේ සද්දා රාගස්ස පහනාය. අසුභේ භාවිතා කරන්න මේ දිය රාගයේ සහානේ කියන සඳහා මේ අය පොත කොටට යනකොට අසුභ භාවනා කරනවා. ඒක ප්‍රමාණවත් ගන්නේ නැහැ රාගයේ අධික පුද්ගලයෙකුට. විශේෂයෙන්ම කර්ම නෝභාව කරන්නට අසුභය මඩවදා වඩන්නට සිදු වෙනවා. විස්වාදයේ නැති කර ගැනීම සඳහා එම නිසා සමාජයේ සිට තුළ පවර ආකාරකව රාගසිතින් ගැටෙනවා නම් ඒක තමයි දන්නවා. ඒ බුද්ධයා විසින් රාගයේ නැති කිරීම සඳහා වඩ වඩා වඩ වඩා අසුභය භාවිතා කරන්නට ඕනේ. මේ සමාජයේ ශරීර කෝඩුවත් අන් අයගේ ශරීර කෝඩුවත් ඇදී ඇති ආකාරයේ ඒවැයි අතිලේ ඇති අසෝචි මනමෝත්‍රා සිනසතුවාදී ආදී ඇති බව ඒවා දුක ධම්ම ආකාරයේ මේ ශරීරයේ නිරන්තරයෙන් අපවිත්‍ර වන ආකාරය බාහිර ස්වરૂපයෙන් මේක ලක්ෂණ රූපයක් වශයෙන් දුක්නාට ඇතුලෙන් අල්ලන්නට තබා සිටින්නට තබා සමින් අල්ලන්නට බැරි වෙන කමින් පහදන්නට බැරි තරම් පරම දුක්ඛන්දේ දේවල් වලින් මේවා නිත්‍යෝති ආකාරය දැන් සීපත් කරන්නට ඕනේ විතර විතර විශේෂයෙන්ම අරතිය පෝ රාග කියන විදිහ සමාගයේ සිට තුළ කවරක කෙනෙක් කවර කෙනෙක් සම්බන්ධයෙන් හෝ හරියෝ වැරදි ආකාරයට ලාභ පිටුවින් දැනිට වෙලා තියෙනවා. මේ විදිහට අසුභා භාවයේ සම්බා රාගස් පහනාය අසුභේ භාවිතා කරන්න ඕන වඩ වඩා. ඒක පළවෙනි කාරණාව. මේ විදිහට බුදුරජාණන් වහන්සේලා වදාරනා මෙත්තා භාවයේ සම්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය භාවිතා කරන්නට මේකිය ව්‍යාපාදස්ස පහනාය මේ තරහව නැති කර ගැනීම සඳහා යම් කිසි යෝගාවචරයේ මේකට මනසරෙන්න කුපිත භාවයකටපත් වෙනවා. නිරන්තරයෙන්ම කුපින කෝප බහුල පුද්ගලයෙක් නම් සමාද නිරන්තරයෙන් තරහ යනවා නම් ඒ විසින් අර පූර්ව කුපිත කරන අවස්ථාවේදී මෛත්‍රී කීමට අමතරව වැඩිපුර කාලයක් මෛත්‍රී භාවනාවේ යෙදවන්න ඕන. විශේෂයෙන්ම තරහයන් සිදුන ආදීනව නැවත නැවත සිහිපත් කරන්න ඕන. සමාජයේ සිට තුළින්ම මතුවන්න ඕන තරහයන් සිදු කරන මා නිවන් මාර්ගයෙන් ඈත් වෙනවා. ඒ වගේම සැකන ප්‍රයෝජන දුකටපත් වෙනවා. 妈。 සලහයන් සිද්ධදී කටයුතු කළොත් ඇත්ත වශයෙන්ම මම බුද්ධ පුත්‍රයෙක් නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ නැහැ. ඒ නිසා මේ තරහයන්ට මම ඉඩ දෙන්නේ නැහැ. තරහව කියන්නේ ව්‍යාපාද නිවරණයට යටත් වීම. මම යන්නේ නිවරණ ධර්මයන් නැතිවීමට නිවරණ ධර්මයන් නැතිවස්සා ඒ අභිධාව නිවාණය සාසා තුමට නැත්නම් මේ ගුණ සම්පත ලබා ගැනීමට ඒ චේතෝ මුක්තිය ලැබීමට මම ආශිර්වාද කරනවා නම් මේ කෝපෝ ව්‍යාපාදයට මාගේ සිත තුළ නැවත නැවත ඇතිවීමට ඉඩ දෙන්නට සුදුසු නැහැ. කියන අවබෝධය ඇති කරගෙන ව්‍යාපාදයේ තරහ වේ කියන ආදීන නැවත නැවත සම්මස්තනය කළා. මේ මෛත්‍රී භාවනාවේ බොහෝ වේලාවක් නිස්සවන්නට ඕන. මෛත්‍රිය පාදක කරගන්න කෙනෙකුට මේ සියලුම හේතු වෙනකන් ලබන්නට පුළුවන්. සමත වශයෙන් සහ විපස්සනා වශයෙන් මේ සියලුම හේතු වෙනකන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළනවා ආනාපාන සතිය භාවයේ තබ්බා එකක්කෝ පච්චේදාය තුන්වෙනි කාරණා වශයෙන් අර කරුණ පහේ කලින් කියපු කරුණ පහේ තියෙනවා මේ ඊට පස්සේ දැකිය යුතු කරුණ හතරක් ඉස්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අසභා භාවයේ තබ්බා රාගස පහනාය අසභේ භාවිතා කරන රාගය නැති කිරීම සඳහා මිත්‍යා භාවයේ තබ්බා ව්‍යාපාදස් පහනාය මෛත්‍රී දිනු කරන්න ව්‍යාපාදේ ප්‍රහාණය කිරීම සඳහා මේ කියන්නේ ආනාපාන සතිය භාවයේ තබ්බා එකක්කෝ පච්චේදාය සමාධිය සිද්ධ කරන්නේ. භවනා කරන්නට ගියාට පසු නිස්සාකාර සිතිවිලි බලාගෙන යනවා නම් භවනාවේම සිත නැවත නැවත යොමු කරන්නට නැති වෙනවා නම් සිතට අනවශ්‍ය සිතිවිලි බලාගෙන යෑමක් නිතරම වාගේ සිදු වෙනවා නම් එවැනි විසස්ස සිත තුළින් ඇතිවීම නැවැත්වීම සඳහා ආනාපාන සතිය භාවයේ තබ්බා ආනාපාන සතිය භාවිත කරන්නේ විකක්ෂෝපච්ඡේදය මේ විපක්ෂයන් මැඩීමට කතා කිරීමට අපේ සතුන් ලබන භාවනාවේ කර්මස්ථානය කවර අරමුණක්වත් උදාහරණයකට මේ දාස් මනස්කාර වන්නත් පුළුවන් නැත්නම් කුණ්ඩේ නැතිව වන්නත් පුළුවන් දැන් සමරෝ අරමුණක් වන්නත් පුළුවන් ඒ පුද්ගලයා ඒ භවනාවේ නැතවන විට මොනස්කාර අරමුණු කර අපිට දිවෙනවා නම් සමාගයේ සිට ඒ භවනා අරමුණේම නැවත නැවත පිළිපන්නට බැරි නම් ඔහු විසින් සාවකාලික වශයෙන් අර ආනාපාන සතිය දිනු කරන්න උත්සාහ ගන්න ඕන. මොකද එකක් කෝපත් හේදාය. විශේෂයෙන්ම ආස්වාද ප්‍රාස්වාදයට බලාගෙන අර විසුද්ධි මාර්ගය වෙන පොත්පත්වල දැක්වෙන ආකාරයට ආස්වාද ඉවර වෙන තෙක්ම එකේ සිට 10 දක්වා ගන්නවා. ආස්වාද ඉවර වෙනකන් 1 2 3 4 ආදී වශයෙන්. පහට නොවැඩි නොවැඩි සහ 10 නොවැඩි ආකාරයෙන් ගන්නවා. පාසාත දෙස බලාගෙන එකේසර 10ක් පාඩායනවා 1 2 3 4 5 පහට නොවැඩ අඩු වෙන හොඳ නැහැ 10ට වැඩිවන් එකක් හොඳ නැහැ ආ පාසාතෝ ආස්වාසේ නිමවන තෙක්ම ඒ දෙසම බලන්නේ එකේසර 10 දක්වා ඒ දෙසම මාර්ගයේ දක්වන ආකාරයට භාවනාවේ නිරත වෙනවා මේ අපි පළවෙනි වතාවට දෙසිත මාර්ගය ගැන ඉගෙන ගන්නවා අපි ඉස්සර කලේ අපේ අත්දැකීම් වලින් කියන්නේ එතකොට මේ විදිහට නැවත ආනාපාන සති සමාධිය භාවිතා කරන විට අර අනවශ්‍ය සිතිවිලි කෙනෙකුට කපා හරින්නට පුළුවන්. අපායර කරපය හැරලා ඊට පස්සේ කර්මද්දරක හෝ සිත සමාධිමත් වුණාට පස්සේ සමාධියේ මූලික මූලික භාවනාරමයේ සිත පිටවන්නට යොමු කරන්නට පුළුවන්. ආනාපානසතිය නම් කරන්නේ පිටට ආනාපානසතිය වඩන්නට පුළුවන්. වෙනත් භාවනාවක් නම් කරන්නේ ආනාපානසතියේ කර්මද්දරක දියුණු කරලා ඒ උත්තරයන් නැඩගෙන ඊට පස්සේ අර මූලික කර්මස්ථානයේ සිත යොමු කරන්නට පුළුවන්. මේකයි තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව වශයෙන් බදාගේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා මේකිය පහේ තබ්බා අස්මාන සමුද්දාතාය අනිත්‍ය සංඥෝ මේකිය අනත්‍ය සංඥා සංඛාතේ අනත්‍ය සංඥෝ අස්මාන සමුද්දාතං පාපනාතේ විච්ඡේද ගම්මේ නිබ්බාණං තේ මෙලෙසින් බදාලා අනිත්‍ය සංඥාව මේකේ භාවිතා කරන්නේ කොමක් සඳහාද අස්මිමානං සමුද්ධාතාය මේ මම කියන කෙනෙක් සිටිනවා කියන හැඟීම සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා අස්මිමානය නැති කිරීම සඳහා මේ අනිත්‍ය සංඥාව භාවිතා කරන්නේ අනිත්‍ය සංඥාව මේ ඥානත් සංඥා සංසාරතු මේ අනිත්‍ය සංඥාව නැවත නැවත ප්‍රබල කරන යෝගාවචරය විසින් මේකිය ඒ ඒගේ සංකාරය තුළ මේ අනත්ත් සංඥා සංසාරදී අනාත්ම සංඥාව පිළිදෙනවා අනත් සංඥෝ අත්මාන සම්බාතං පාපනාතු අනත් සංඥාවේ සීතියට පස්සේ අවබෝධ කරාට පසුව අත්මානයේ සම්පූර්ණයෙන් නිරුත් වෙනවා දික්කේ ගන්නේ නිබ්බානාසී නිබ්බීතේ නිවන සාක්ෂාත් කරනවා අනිත්‍යයෙන් තමයි අනාත්ම සංඥා පිළිගන්නේ මේ වගේ නීති ක්‍රමයේ සායෝක්ක වශයෙන් විස්තර මෙයාට ප්‍රකාශ කරලා තියෙනවා. මේ සියමක පාඩෝලින් හේතියපු කරුණ ඔක්කු වෙන අවස්ථාවක් අපේ ප්‍රකාරණාවක්. එතකොට මේ දක්වන්නේ ආයත ප්‍රකාශ කරේ කුමක්ද? ඒ නීති හාමුදුරන්ට ප්‍රකාශ කර කනුන් නමයක්. සමාධිය සිටතල මොහොතලා නොගිය සීතෝල් මුත්‍යක් නැත්නම් සමත වශයෙන් ධානයක් හෝ විදර්ශනා වශයෙන් කලකමකට නෙමා මේ මාර්ගඵලයක් නැත්නම් ඒවා ලබා ගැනීම සඳහා කල්මී කර්ම පහක් සමාධිය සිටතල දිනු කරගත යුතුයි. කලිනේක කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ සහායකයන් ඇති බව කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ඇතුළු කිරීමේ ලැබුණු භාවය මේක තියෙන්න ඕන. දැන් කාරණාවකින් බුදුජානක මහත්මිය බදාවේ සීලයක් තියෙන්න ඕන. අද වශයෙන් මිත්‍ය උපන්ත සීල ධර්මයක්වත් තමයි සිද්ධ දෙන්න ඕන. තුන්වෙනි කාරණාවකින් බදාවේ අනවශ්‍ය කතා අපි සංසාරයේ ඇද ගමන කතාවෙන් ඈත් වෙලා යහපත් වූ අල්පේක්ෂතාවෙන් කතාවල යෙදෙන්නට ඕන. තුන්වෙනි කාරණාව දීර්ඝයක් කරගන්න ඕනේ පසු අහක නොදමන පසු නොබසින වේගයක්, උගත නොදමන ලබන වේගයක් ඇති කරගන්න ඕන. හතරවෙනි පස්වෙනි කාරණාවකින් වඩාවේ මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දැකීමට සමත් වන ආකාරයෙන් සංඥාව දිනවන්නට ඕන. එතනින් නැතුන් දකින ආකාරයෙන් සංඥාව දිනවන්නට දෙන්නට ඕන. මේ කල්ම තමයි පිළිත පුච්චලයා යෝපාවචලය අධිසින් ඊට අමතරව තවත් කර්ම හතරක් දිනු කරගන්නට ඕන. ඒ කර්ම හතර කොහොමද? අසුබේ භාවිතා කරන්න රාගය නැති කිරීම සඳහා මෛත්‍රිය භාවිතා කරන්න ව්‍යාපාරේ ප්‍රහාණය කිරීම සඳහා විචක්ෂණ වැඩවීම සඳහා ආනාපාන සතිය භාවිතා කරන්න අස්මානයේ අරහත් ඵලයෙන් නැති යන අස්මානයේ නිරුද්ධ කිරීම සඳහා අනිත්‍ය සංඥාව භාවිතා කරන්න කියන එකයි. මේකේට මේ කතාව බුදුරජාණන් වහන්සේ දා වදාලා. මේ කර්මම වෙනත් සූත්‍රයක වෙනත් වික්‍රම වහන්සේලාට බුදුරජාණන් වහන්සේ උදෙසම වදාළා තිබෙනවා. මේ තිබෙන්නේ ආනුත්තර නිකායේ නාථන පාඨයේ තව මධ්‍යම නිකායේ පොත තවත් කෙනෙක්ට මේ සූත්‍රය දැක්වෙනවා. හොඳයි මේ අය මේ කර්ම අවබෝධ කරගෙන මා හිතනවා මේ අයට සියලුම දෙනාට මේ කියපු කර්ම තේරෙන්නේ නැති කියලා. කාටවත් නොතේරුණයි කියලා දැන් කතා කරන්නට හේතුවක් නැහැ. අපි තාම සර්වකම් ටිකක් ඉදිරිපත් කරේ භාවනා සත්‍යය කරුණු දෙකක්. ඒ අධිපාඩු තේරෙන්නේ නැති තමයි අනුපාඩු සකසා ගන්න සකසාගෙන ඊට පස්ව මේ භාව තමා කරපොළු කරේ භාවනා දෙන්න නිර්තවන් වශයෙන් නිර්තවීම තුළින් මේ හැට අදාදම වහවාම නිවනින් සැනසීමේ වාසනාව සත්‍යය දාරේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අනාථේ වාද කරන මේ දේශනාව මෙතනින් ඉම කරන්න හැම දිනකටම නිවන් සුවපත් වේවා. නැත්නම් හැබැයි මෙසේම කරකෙද්දී අපේ පංචස්කන්ධය ඒකේ පාදී ඔලේ පවතිනවා. දැන් අපි මේ ඔක්කොම මම කියන හැඟීමත් එක්ක තනින් කළොත් ඉතින් මම කියලා කෙනෙක් ඇත කියන හැඟීමක් අයින් කළොත් මම කියන හැඟීමක් මම කියලා කෙනෙක් නැහැ කියන හැඟීමක් අයින් කළොත් ඔන්න තත පහවීම කියනවා. ඒ කියනම ඉතින්නේ අපේ සිතින් ඈත් කරනවා. ඒ සිතින් ඈත් කරනකොට මේවා නීවරණ පාදයේ පවතින තත්ත්වය උදාගත කරගන්න. මේ එතකොට රූපමත රූපමත පාදයේ පවතින ඒක අපි කියලා ගන්නෙත් නෑ මගේ නෙවෙයි කියලා ගන්නෙත් නෑ මේකට ඒක පවතින. වේදනාවද අපි ඉස්සෙල්ලාත්ම ආත්ම වශයෙන් කතා කරන්න නෑ කියලා කතා කරලා වේදනාව වාගේ වේදනාව මේ ඇති ඇති නැති නැති යන මටම කෝ කියලා මේ නා මේ தත්ත්වය අවබෝධ කරගත්ත පුද්ගලයා මේක පැත්තකට ඒවා ඇති වුණත් මට මොකෝ වේදනාව නැති වුණත් මට මොකෝ මගේ නෙවෙයි. ඒ ස්වરૂපයේ ඒකයි ඒකේ සත්‍යතාවය ඒකයි. මෙතෙන් ඒවා ඒ විදිහට ඇතිවෙමින් නැතිවෙමින් යනවා මට ඇති විශේෂත්වයක් ඉන්නේ මට මොකෝ. සංඥාවල දෙලසින්න ඇතිවෙමින් නැතිවෙමින් මොලේ යනවා. සංඛාරත් එහෙමයි විඥානත් එහෙමයි. මේක සත්‍යතාව ස්වરૂපේ යථා ස්වરૂපේ යථා ස්වરૂපේ තමයි පාඩක. යථා ස්වરૂපේ යථා ස්වરૂපේ තමයි පාඩක අපි මෙහෙම ඉඳහත්. දැන් ඒ පුද්ගලයා තුළ ඒ ඉස්කෝලේ ලෝකයෙන් අල්ලාගෙන පැටලි පැටලි අපි කියන්නේ දින්පත් වෙන බැඳිලා කියන්නේ ඒ බැඳීම් ඔක්කොම සිටේ පැවතුනේ මේ බැඳීම් වලින් තමයි අපි මම කියලා මගේ කියලා අර සංනාවෙන් දික්කෙන් මානෙන් ගත්තේ. මේ බැඳීම මොනවද සිතිවිලි ඇති නැති යාම පමණයි. අර මේ ඔක්කොම අයින් කරපුවම හේතුන් ගන්න කොහොමද සිතිවිලි ඇති වෙනවා. මේ සෝමිය තියෙනකොට සිතිවිලි ටික නැති වෙනවා. සිතිවිලි කියනකොට නාමස්කන්ධයෙන් අනුගතයි. එතකොට සංඛායන් උපාය උපාදානං හේතසෝ අදිස්ථානාදි වේසන නෝකීතන උපාදිතන අදිස්ථාජක්කාමීති මේ කිසිවක් ආත්මය කියලා දැනෙන්නේ නැහැ දැනෙමකොත් නැහැ කිසි දෙයක් නැහැ මේ සමාධියේ දේශන ආකාරය කියන්නේ එතකොට දැන් තේරෙන්නේ මේ කතාව එතකොට දුක්ඛනේ උපපජ්ජමාන උපපජ්ජති දුක්ඛ නිරුක්ඛමාන නිරුද්ධති තින සංකති නිවිතිච්ඡති අපරප්පච්ඡාන මේවත් එක්කෝ හෝති එක්කාල්පාකෝ පච්ඡාය සම්මාදිට්ඨි හෝති මෙතන මේ දැන් සතකාවේ බාහිර කළාට පස්සේ අපි දකින්නේ මොකද්ද දුක්ඛනේ උපපජ්ජමාන උපපජ්ජති උපදින්නේ දුකක්මයි දුක්ඛමේව නිරුද්ධමානා නිරුද්ධවති නිරුද්ධවන්නේ දුකක්මයි. නැත්නම් මේ චිකිත්සය ගැන කිසිම දැකියක් නැහැ. මොකද හේතුව අපරස්පත්‍යාඥානමේ වශයෙන්ද හොති. බුදුහාමුදුරුවෝ වදනේ පොතේ තිබුණා නෙවෙයි ධර්මදේශනා වහන්සේ කියන ප්‍රකාශ කළාට නෙවෙයි. ඉතින් සිතලා නෙවෙයි සක්කොලින් විතක්කොලින් ඔප්පු කරගෙන නෙවෙයි අත් දැකලා. සත්‍යස්ස දෙක හදලට පතුලින් ධර්මයේ දැකලා. දුක්ඛමේව උපජ්ජමානා උපජ්ජතේ දුක්ඛං නිරුද්ධමානා නිරුද්ධති දුකක්ම ඇති වෙනවා දුකක්ම නිරුද්ධ වෙනවා එතන මම කියන හැඟීමකුත් නෑ මම නැහැ කියන හැඟීමකුත් නෑ සංහාවකුත් නෑ මාන දිට්ඨිය ආදී වෙනත් කෙලෙස් ධර්මයකුත් නෑ දැන් මේක බුදුරජාණන් වහන්සේ ලක්ෂණ දේශනා කරන උපාදි සූත්‍රයේ කොහොමද ඒක ලෝකෝ විච්ඡේ රූපත් උපාදෝ භාතමා උපාදෝ කිති බා අභිනිබ්බති භාතමාව දුක්ඛච්ඡේසෝ උපාදෝ රෝගානං කිති ජාති මරණස්ස උපාද භාව ඒ කියන්නේ මමනේ මේ රූපේ යම් කිසි උපාදයක් ඉදීමක් තියෙනවා නම් සිටි කරකමක් පාදිනවා නම් ඕගයන් කිසිම දෙයක් ස්ථානයක් ජාති මරණස්ස පාත භාවෝ මේ ජරා මරණස්ස පාත භාවෝ ජරා මරණය පාත භාවය කියන්නේ පහළ වීම. වේදනාව යම් කිසි දෙයකින් හටගත්තම ඒකටත් කියනවා. ඒ විදිහටම. දුක්ඛේසෝ පාද වේදනාවේ තිබීමක් කියනවා. ආ සංඥාව කියනවා නම් ඒකත් දුකේ තිබීමක්. සංඛාර පහළ වුණා නම් ඒකත් දුකේ ඉදීම විඥානත් ඒකත් දුක පහළ වුණා නම් ඒකත් දුකේ පහළ වීම මේ කන්කම් කියන දැනීම මාත්‍රයෙන් මේ දුකක් නැති වෙන දුකම නේද දෙනවා කියන එක නෙවෙයි මෙතෙන්දී දුක්ඛ සමුදය දුක්ඛය දෙක ඒ සත්‍ය දෙක එකතු කරලා දකින්නට පුළුවන් සත්‍යයක් තියෙනවා නේද දකින්න. ඒ කියන්නේ මේ රූප කොට යම් විදියකින් අපි හිතමු කෝටි කෝටි ප්‍රකෝටි ගණන් කියන රූප කලාව ඇතිවෙමින් නැතිවෙමින් යන හැටි අපේ භවනාව තුළින් මත් දකිනවා. කවුරුත් කියවට නෙයි අපට පස්සානාමයේ වශයෙන්ත් හොති අපේ මත් දැකීමේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අපි දැක දැක සිටිනවා. රූප කොට ඇතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් යනවා. වේදනා සංඥා ආදී සියලුම කොට මෙලෙසින්ම ඇතිවෙමින් නැතිවෙමින් යනවා. මේ රූපකගේ ඇතිවීමම ඒකාන්ත දුකක්. ඒක මොකද රූපේ එල්ලලා අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපි විඳා රූපේ තිබෙන තාක්කල් අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපිට විඳින්නට තිබෙනවා. මේ රූපේ පවත්කන්නට ඒ විදිහට විදෙන්ට විදෙන්ට නැවත නැවත ඉතින් මේකට පොහොර දාන්න ඕනේ නැවත නැවත හැදෙන්නේ. මේ ගුණවන්න තෝරන්නේ නෝස්කාකාර ව්‍යායාමක නෝරා කෑම දෙන්න වෙන වතුර දෙන්න මේ ඔක්කොම දුක තමයි. අපි මේවා කරන්නේ දුකක්ම උපදවා ගන්නට. එතකොට මේ විලාවේ පහළ වෙච්ච රූප කොට අවතුනම ඒකාන්ත වශයෙන් දුක. අතන රිදෙනවා මෙතන රිදෙනවා කඩ වෙනවා ඇඬ වෙනවා හුලි වෙනවා මේ ඒවා නෙවෙයි විකාර. මේ දුක් අපි මේවා දුක් කියලා දන්නේ මොකද ඉරියව්ව මත මෙහාට මාරු කරන නිසා දුක මාරු කර කර ඉන්න. අපිට ඉඳගෙන ඉන්න බෑ දුක වෙලා. ඉඳගෙන ඉන්න බෑ දුක වෙලා. වැඩි වෙලා නිදාගෙන ඉන්න බෑ. වැඩි වෙලා ගමන් කරන්නත් බෑ. ඒකම දුක්. අපි ඒවත් මාරු කරන ඉරියව් දුක නැති කරන්න තියෙන්නේ. කොහොම කරත් මේකෙන් කවදාවත් දැනෙන්නක් නෑ. රූප කොට තිබෙන කාටවත් දුක්කට එතන. රූප කොටේ පහළ වෙන කියන්නේ දුක් කොටේ පහළ වීම. මේ වල එතකොට රූපේ පැවැත්මේ කාන්ත දුකක්. මේ දුක නිසා අනාගතේ අනන්ත ප්‍රමාණ දුක් හැට තව වෙන්න තියෙනවා. එතකොට මේක දුක් සමුදය දුක ඇතිවෙන්නේ හේතුවක්. ඒක පංචස්කන්ධයේ දුක් නිසා දුක් සංකේත නඟල බලන්නේ අපි කියන්නේ. දුක්ඛමය උපපතිමාන අස්සද්දති දුක්ඛ නිරුක්මාන අනුස්සති දුක්ඛම ඇති වෙනවා දුක්ඛම නැති වෙනවා. එතන සංකත හේතු කිසිම දැකයක් නැතාවක් නෑ. ප්‍රත්‍යඥානයේ වශයෙන් තෝරි Tamanට ප්‍රත්‍යක්ෂයෙන් දැකන්න ඕනේ. එහෙම නැතුව නෙවෙයි. එතකොට නිවන් ලැබෙන්නේ. එතකොට දැන් මොන වේදනාවක් පහළ වෙනවා. අතීතින් දුක් වේදනා දුකක් කියලා ඒකාන්ත වශයෙන් දන්නවා. දුක් වේදනාවක් කියන්නේ අතීතින් අල්ලන මේකටත් ඒකත් ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකිනවා. දුක වේදනා දුක් ප්‍රෝදක්ඛම්බා බුදුරජාණන්සේකින් හදාලා. දුක් වේදනාව දුකක් වශයෙන් දකිනවා. දුක් වේදනාව නිකන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති කරගන්නට හේතු බෝසෝ කරුණ අපි සම්පාදනය කරගන්නට ඕනේ ලං කරගන්නට ඕනේ. සුඛ වේදනාව ඇති කරගන්න. ඒක දුක වේදනාව ඇති කර ගැනීම දුක. ඇතිවෙච්ච සුඛ වේදනාවට අපි ආශා කරනවා ඇතිවෙච්ච ගමන් සුඛ වේදනාව එතනම බිඳහැරෙනවා. අපේ ආශාව කොච්චර ප්‍රයත්නම් මේ වේදනාව පවත්වා ගන්නට ඕනේ කියලා අපේ ඕනෑමට අනුව ඒක පවතින්නේ ඒකේ ස්වરૂපය ඒකේ යථා සත්‍යය ඇති වූ ගමන් නැති යාම මෙහෙම කඩාගෙන හැදෙන නැති ඒක තමයි වේදනාව. මේ වේදනාව කඩාගෙන මොකක්ද දුක? ඊළඟට ඒ වේදනාව නැවත නැවත අපේ තියෙන ආශාව නිසා නැවත නැවත ලං කරගන්නට ළඟා කරගන්න උත්සාහ කරන ඒ ගන්නම සෑම කර්තව්‍යයක්ම දුකක්. මේ වේදනාව අපි ආශාට කරන සුඛ වේදනාව සුඛ වේදනාව ආශාව කියන්නේ දුක් සමුදය සත්‍ය ආශාවයි. ඒ ආශාව නිසා නැවත නැවත සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපට විඳින්නට සිදු වෙනවා. සමහර විට නෙවෙයි බොහෝ විට හේත ලෝකයට කල්වි යනවා. ඉරිසන ලෝකයට ඇදහැරෙනවා. නිවේස කඩාගෙන යනවා. මොකක්ද මේ? මේ වේදනාව සුඛ වේදනාව ආස්වාද කරලා එකට තියෙන තෘප්තියෙන් ගැලිලා ඒක අභිනන්දනය කරලා ඒක ග්‍රහණය කරලා ඒකට බැඳලා තියෙන නිසා දුක වේදනාව ඇති කර ගැනීමත් දුක. දුක වේදනාව නැති වීමත් දුක. දුක වේදනාවට ආස්වාද වීමත් දුක. මේ තුළින් ඇති වෙන්නේ මහා දුක. මේ පැත්තේ අපි දකිනවා නම් දුක් වේදනා දුක බව අපි කවුරුත් දන්න නිසා මේ පැත්තේ ආදියට දකිනවා නම් දුක වේදනාවක් ඇති වෙනකොටම දුක්ඛමය උපජ්ජමානා උපජ්ජති මේ දුකක්මයි ඇති වෙන්නේ දුක්ඛං නිරුද්ධමානා නිරුද්ධදී මේ දුකක්ම නැති වෙන්නේ. දුක් වේදනාව තියෙනවා. වේදනාව නිදින කෙනෙක් නෑ. අර පස්සායෙන් තමයි මම කියන්නේ නේද මම නෑ කියන්නේ ඔක්කොම ලක්ෂපත්ත බෞද්ධයෝ වගේ පැත්ත වශයෙන් ඒ ඔක්කොම දේවල් ඔක්කොම ඉතින් අයින් කරලා දෙන්නේ දැන් මේ අපේ පිළිසදෝ ඕ සත්‍ය යථා සත්‍ය සතතුරු රූපේ අපි මේ දකින්නේ එතකොට අර දුක් වේදනාවක් ඇතිවීමම දුක. දුක් වේදනාවක් ඇතිවීමම දුක. අපි ඉන්නේ කොහොමද මේ වගේ සමාමායතන පිළිවෙල කොහෙද මේ මොකද සූත්‍රයක් ගන්නවා නම් අන්න ඒක කියන්නේ දුක් වේදනාව දුක වෙන ආකාරය අත්දකින ආකාරය අපි ප්‍රකාශ කළා. ප්‍රීතිය දුක දුකක් ආකාරයට පරිවර්තනය වෙන්නේ මේ මේ ප්‍රීතිය ඇතිවීමම දුකක් බව. විශේෂයෙන්ම දෙවන තුන්වන ධ්‍යානවලදී අපි මේක ප්‍රකාශ කරන්නේ දෙවන ධ්‍යානයෙන්ද පුද්ගලයෙකුට පිළිසිත සුඛ පිළිසිතහකට ටිකක් ඇති වුණාට පස්සේ තුන්වෙනි ධ්‍යානයෙන් පුද්ගලයෙකුට පිළිසිතහකට ටිකක් ඇති වෙනකොටම අර තුන්වෙනි ධ්‍යානයට වඩා මේක මහා දුකක් කියලා කීකිය දුකක් කියලා හිතෙනවා හතරවෙනි ධ්‍යානයෙන් පුද්ගලයෙකුට සුඛ සහගත සිතේලක් ඇති කරගන්නකොටම සුඛ සහගත තුන්වෙනි ධ්‍යානය තියෙනවා කර්මාවලින් ජාලාවක් කියලා හිතෙනවා ඒ විදිහට අපි දිගින් දිගට විස්තර කළා ඒකකොට මේ වේදනාව ඇතිවීම ඒකාන්ත දුකක් වේදනාව පැවතීමේ කාණ්ඩ දුකක් වේදනාව ඇතිවීම පැවතීම දුක ඇතිවීම හේතුවක් මේක දකින්න ඕන දුක්ඛේසා දුක්ඛ සමුදය සත්‍ය චතුරාර්ය සත්‍ය දෙක අපි එක්තරගෙන එක්තරගෙන යන්නේ හිතන්නේ කොහොමද මුද්ද දෙකකින් පටවලින් මේ ආහාර මේ ආගතක් නම් පටවගෙන කතා කරනවා බුද්ධ දේශනාවලින් අපිට ඔප්පු කරන්න පුළුවන් ඕනේ තරම් අපි මේ කියන කතාව ඒ වගේම තමයි සංඥා අපේ රූප වේදනා සංඥා ඊළඟට අපි කතා කරන්නේ සංඥාවල් කියන්නේ ඒ කාන්තේම දුක්ඛ පිළිමමයි. ඒක නම් කිසිම දෙයක් නෑ මම දැක්කේ. ඒ කියන්නේ අපේ සිත තුළින් දැන් අපි හිතමු මෙතන මේ පුද්ගලයෙක් කවුරු හරි මහත්ෙක් ඉන්නවා. එයා මට ආමිෂ වචනයක් මොනවා හරි කියලා කියනවා. මම ඒක දන්න. දැන් මේක දැකපු ගමන් මම සංඥාවක් ඇතිලා මේක මට මෙහෙම කිව්වා. මේ කිව්වා. ඒ සංඥාව ඇති වෙනකොට මෙතන ඉන්නවා. දැන් මෙතන ලස්සන කාන්තාවක් ඉන්නවා අක්ෂරාවක් කියලා මට තියෙනවා. ඒ අක්ෂරාව කියලා පේනකොටම මෙතන නිඳන්නේ. දෙවෙනා පරිලාහයෙන් දෙවෙනා. චිත්ත පරිලාහයෙන් දෙවෙනා. අර සංඥාව ඉවත් වුණා නම් මේ අක්ෂරාවක් කියන සංඥාව ඉවත් වුණා නම් මෙයා මේ විදිහට කියලා මට දෝතාරවතනේ කියපු බුද්ධලේ කියන සංඥාව ඉවත් වුණා නම් මේ පණිඩක් වගේ තමයි. එහෙනම් මේ මේකට කියන්නේ බක්කත් පහදලා මොකක්ද ලෝකේ වෙනසක් නෑ මම උදාහරණයක් ගන්න මේ මේ ගැන දහම් කියන තුරක් අරින්න මම කතාවක් කියන කස්සනලා මේ බස්සේ මම ඉන්දියාවේ ඉන්නකොට මම ඒක තුන් වෙනි තත්ත්වයේ කාමරේ හිටියා ඒක ඉස්සරහින් තවත් පතුන් වෙනි තත්ත්වයක් හෝ හතර වෙනි තත්ත්වයක් ඒ නිසා මුළු විශ්වයම දෙන්නේ අහස පමණයි මොකක්ද ජීවදව මොකුත් නෑ මම ඉන්නේ දාන්න දැන් මේ කාමරේ කුටි වේදී හිටපු ඒ වයින් බිල්ඩින් එකේ හිටපු සුද්ධියක් සුදු නොනතේ අර මහාන එකට නැගලා ඒක සම්පූර්ණ සමතර අත්‍යක කපුලකේ නම ඒ දෙකකින් දැනගෙන දැනෙන්න කියලා මේක ශබ්දක තියන අහසුදක බලන්න ඕනේ. දැන් මුළු අහස පුරාම තියෙන මේ රූපේ පමණයි. මම කල්පනා මේක මේ මොකක්ද කැමරාගත කරන්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් දැක්කම මේක ගත්තම මුළු ලෝකෙම ප්‍රකට වෙන චිත්‍රයක් වෙනවා. ඒ තරම් මේක චමත්කාරයි. ඉතින් මම දැන් මේ හිතනවා මාත ඒ වෙලාවේ සමගත මම කැමරාවට තිබුණා මමත් මේ හිතන්නේ. මොකද මුළු දිස්සේම ඈතට බැලුම් බැලුම් කරක් මේන්නේ අහක. දැන් මේක මේ රූපේ විතරක්. ධර්මයට මගේ නමාවනේ ඒක මට වැළඳෙන්න කියන්නේ මේකට අද්දික තියන්න අහස දෙන මෙහෙම බලන්න. හරිම සාර්ථකයි හරිම සමාස්කාරයි. හරිම සාන්දරයි. ඒ කියන්නේ මේක කියනවා ටිකක් වෙලා බලන්නේ මා අයියෝ මේක ගන්න තිබුණම පිටුල මේකක් දැරනවා. පිටුල මේවා ගන්න පිටුල ගන්න කියනකොට ඈ ලස්සන මේක ලෝකක් පොකට මේවාටක් වෙනවා. මම දැන් ගන්න බලන්න. මගේ ස්වරූපේ යම් දෙයක් බලන්න ඉතින් ඒක නතර වෙනවා. ඉතින් මම ටිකක් කරලා බලනකොට හිත ඔක්කොම නතර වෙනවා. නතර වෙනකොටම අරක ඉකාරී ස්තූපඩයක්. ඒකනේ දැල්කට තියෙන මොකක්ද ඒකට ගඩොල් එකක් මොකක්වත් එහෙම නැහැ. නිකන් මේ අර කියන සමස්කාරයක් නේ අර කියන සුන්දරකමක් නේ. අර කියන ලෝකප්‍රකට භාවය කියන භාවයක් නේ. මේ සිතින් අපි ඒක දකිනකොට ඒ විදිහට හිත පිළිගන්නවා කියලා කියනවා. ඉතින් මේක අයිමනාලා අර සංඥාවට ඔක්කොම දෙන්නේ ණයම නා. ඒක පාඩුවේ ඒක පාඩුවේ. එහෙමද කියන්නේ? මේ රූපේ අල්ලගෙන ගන්නවන්නේ මේ සංඥාවෙන් පටලවලා පටලවලා. ආයන් රාශියක අදම සමස්තය ප්‍රතිනිල. ඊට පස්සේ දැන් මේ සංඥා මෙලෙස ඇතිවීම මේ කාන්ත වශයෙන් දුකක් වෙනවා. ඒක මොකද? අර සිතේ සිතේ බලායන මේක හොඳ එකක් මේ හොඳ ලක්ෂණයි ලෝකප්‍රකට වෙනවා කොච්චර තමයි කාර්යිතේ ඒ ඔක්කොම පිටතින් බලන්නේ කිසිවිද ඒ බලාවම නතර වෙනකොට ඒ නතර වීමේ සුවේ දැනෙන්න සිටින ගලායන සුවේ දැනෙනකොට සිටින ගලායන කොච්චර දුකද කියලා ඒක දකින්න නැති කෙනෙකුට දකින්න බෑ ඒක නිසා මේ සිටින සංඥා බලායාමනේ කාට දුක ඒ සංඥා තුළින් නැවත නැවත සංඥා ඇති කරගෙන ඒ සංඥාවට අනුව අපිට වේදනාවක් තියෙනවා. හොඳට නැතිවෙන දුක කියනවා සුඛ වේදනා. නරක කියනවා දුක් වේදනා. වේදනා ඇති. වේදනාව අනුගම තවත් සංඥා ගන්න. ඉතින් හොඳයි හොඳයි කියනවා සුඛ වේදනාවද ඊට පස්සේ තවත් කොටස් කොටස් වෙනවා. හතර හොඳයි මෙතන හොඳයි තවත් තවත් සංඥා. මේ විදිහට සංස්කාර කලාගෙන බලනවා. ඒක මොකද්ද? අවිද්‍යාවත්‍ය සංඛාර අවිද්‍යාවත්‍ය සංස්කාර ගැනීම. ඒකෙන් මොකද වෙන්නේ? ඒ සංස්කාරයෙන් පස්සද දුක වැඩි වෙනවා. එතකොට සංඥාස්කන්ධේ පහළ වෙන මේ කාර්යයෙන් ඒකාන්ත දුක්ඛ සත්‍ය වෙනවා සංඥාස්කන්ධේ පහළ වෙනම අනිත් පැත්තෙන් දුක්ඛ සංදේ සත්‍ය භාවයේ පත් වෙනවා එහෙනම් සංස්කාර සංඥා මෙන්න තමයි අපි මේ කුසල් කරනවා මහා ලෝකෝට හිතන්නේ හොඳ ධර්ම කියලා. වර්ධවා හිතන්න එපා කුසල් කරන්න එපා කියන මේ මම කියන්නේ. මේ ධර්මයේදී ඇත්ත ඇත්තටම පෙන්වා දෙන්නයි මම උත්සාහ කරන්නේ. මේ කුසලයෙන් පවා අපට ධාතු දුක ජරා දුක අක්කම දුක් විඳින්නට සිදෙනවා. අර සීපාදයට ආමරෝ දෙන්නේ කිය. මකුරුසෙට දැන් කොල්ලන්ට බඩ දුක් විඳ විඳා හිතෙනවා. මොකද ඒවා ඔන්න පොතේ තියෙන දුක දැන් තේමහන්නේ කියලා. කියන නේද ඒකත් තියෙනවා. නෑ නෑ පුතේ වැඩිපුර වැඩිපුර කරනවා නම් මේවා දෙන්න දෙන්නත් කොහොමද? මොකද මේක අර අනිත්‍ය සත්‍ය තමයි. අනිත්‍ය සත්‍ය සංස්කාරය ඥාන කෙනෙකුට සංස්කාරය යථාර්ථ රූපයට දෙයක් කියන්නේ නැහැ මොකද? එහෙනම් මේ නිසා මේ සංස්කාර අපේ සිතට මෙලෙස දලා යාම ඒක දලා යාම දුකක්. ඒක නේද මනසකාර නිරෝධය ගැන අපි කතා කරනකොට මේ මනසකාර නැවත නැවත ඒවම දුකක් වශයෙන් තින්නේ දැන් දවස් දෙක තුනකට නේද? එතකොට මේ මනසකාර බලායාමේ කාන්තෙන් දුක මේ මනසකාර බලායාම කියන්නේ සංස්කාරිත තුළ අවිඥානිකය කියන සංස්කාර. ඒකෙන් නැවත දුක් ගොඩක් තියෙනවා. එතන වෙන්නේ මොකද්ද? දුක් සමුදයක් බවට පත් වෙන සංස්කාර සංකේතයෙන් එකට වරන් යන්නේ දුක්. ඒ පැවතීම දුක්ඛ සත්‍ය වශයෙන් තේරෙන්න ඕන. විඥාන සම්බේ පැවතීම දුක්ඛ සම්බේ සත්‍යයට පැවතීම විසින් තේරෙන්න ඕන. මේ අයිති තාගන්න පුළුවන් දෙයක් කල්පනා කරන්න. යන්තා මේ ලෝකේ දුක් විඳිනවා නම් අපේ දැනීම මාත්‍රේ පවතින නිසා තමයි මේ දුක් විඳින්නේ. මේ දැනීම මාත්‍රේ නැත්නම් අපි ඔක්කොම තිස්සන් නැති කළා කියන්නේ මෙතන. අත් වෙන්නත් බෑ. අපි පැටවත් ඒකවත් නාමයවත් ඔපරේෂන් කරන්න මොනවා කරන්නේ අපිට දුකක් තියෙනවා අපේ මේ විඥානයේ ප්‍රවත්ම ප්‍රවත්ම නිසාම අපිට අනන්ත කරන දුක්ඛයක් විඳින්න සිදුවෙනවා අපි හිතන්නේ විඥානය තමයි මම කියලා මම කියලා ගන්න විඥානය සිදුවෙනවා ඒකත් එකක් සංස්කාරය මම කියලා ගන්න හැඟීමක් සංස්කාරය ඒකත් තියෙනවා මේ විඥානයේ මෙලෙසින් පහළ වීම නිසාම අනන්ත ප්‍රමාණ දුක් ඇති වුණා විඥානය